මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ නීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසින් අවසරයි සම්බන්ධ නයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සිද්ධාත්මී අපි ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ කතමාච සාභික්කවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛු කරණී ඥාන කරණී උපසමායං අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවක යෙදී ගත කරන කාලයක් ඒ වැඩමුළුවේ අපි හැමදාම ධර්ම දේශනාවක් සඳහා කාලය වෙන් කරගෙන තියෙනවා. අද අපට පස්වෙනි දවසේ ධර්ම දේශනාව සඳහා ලැබිච්ච කාලය නැත්නම් පස්වෙනි ධර්ම දේශනාව සඳහා වෙන් වෙච්ච කාලය. අපි මේ දේශනාවල් මේකේ එකම තේමාවක් යටතේ දේශනා මාලාවක් විදිහට පවත්වාගෙන ආවේ කවුරුත් දන්න පරිදි අපි ඉදිරියෙන් තියාගත්තේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ඒ ධම්මචක්කපවත්තන සූත්‍රයේ අපි පසුගිය දවස් දෙක තුනේම ගත කළේ සර්වචන් වහන්සේ විසින් ලෝකයට ඉදිරිපත් කරන මේ මධ්‍යම ප්‍රතිපදාව මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියලා පාළිය සඳහන් කරන දේ පිළිබඳව අපේ භාවනාවට සම්බන්ධ කොටස් ඉස්මතු කොට ගන්නයි. ඉතින් යනවා අපි පහුගිය ටිකේ මේ සම්මා දිට්ඨිය කොහොමද මේ සම්මා සංකප්පයට පාදක වෙන්නේ ආසන්න කාරණා වෙන්නේ ඒ විදිහට සකස් කරන ලද හැඩ ගැහිච්ච සම්මා සංකප්පය කෙසේනම් සම්මා වාචා සම්මා කම්මන්ත කියන වාචසික කායික ක්‍රියා නැත්නම් කායික සහ වාචසික ඉක්මීම් වලට පුදු දෙනවද ඒ අනුව ඒ පුද්ගලයාට විශේෂ ගැම්මක් ඇවිල්ලා විශේෂ අවශ්‍යතාවයක් මතුවලා තමන්ගේ ජීවන රටාව නැත්නම් සම්මා ආජීවය සකස් කර ගන්නවාද කියලා ඒ අනුව මේ පුද්ගලයා මේ භාවනා කටයුත්තක් සඳහා නැත්නම් සමාධියක් සඳහා ආරම්භලද වීර්යය කෙනෙක් බාටපත් වෙනවා ආරද්ධ විපස්සකේ නැත්නම් ආරම්භලද වැරෑට පුද්ගලෙක් බාටපත් වෙනවා ඒ කියන්නේ සම්මා වායාම කියන ඒ අංගයයි ඒ සම්මා වායාමයේ එක් ඇති කොටස් <clears throat> ප්‍රඥා අංග සහ සීල අංග වශයෙන් සඳහන් වෙනවා මේ සම්මා වායාමය ඒ පටන් අරගෙන ඉදිරියට යන සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ තුන සම්ප්‍රදාන කුල සලකන්නේ සමාධි අංග වශයෙන්. මේ සමාධි අංග සඳහා මුල් වෙන්නේ එහෙම නැත්නම් පිටිය සකස් කරලා දෙන්නේ ඉදිරිය සකස් කරලා දෙන්නේ මේ සම්මා වායාමයේ. ඉතින් අපි ඊයේ කතාව ඊයේ දේශනාව સમાપ્ત වෙනකොට ඒ වායාමය පොඩි හඳුන්වා දීමක් පමණයි කළේ. ඒ වගේම පසුගිය දවස් කීපෙම තිබුණා අතීත උනද ප්‍රශ්න දෙක තුනක්. ඒ ප්‍රශ්නත් දේශනාවටම සම්බන්ධ කරලා මේ වායාමේ නැත්නම් වීර්ය වශයෙන් සඳහන් කරන මේ සම්මා වායාමය අද දවසේ දේශනාවට මාතෘකා කරගන්න බලාපොරොත්තු වෙන්නේ. සම්මා වායාමයේ අපි යොමුක් උත්සාහ කළේ ආරම්භයේදී විශාල වශයෙන් බරපතල ක්‍රමක්‍රමයෙන් ක්‍රමසහ විදි පහළ වෙනකොට භාවනා මාර්ගය මේ කියන මද පිළිවෙත සමා සමාධිය ඒ තරම්ම වෙහෙස කරන වූ පහසුවෙන් ළඟා කරගත හැකි දෙයක් බවට පත් වෙන හැටි එහෙම නැත්නම් යෝගාවචරය යෝග කර්මයේ සූර භාවය ලබා ගන්න හැටි හොඳ මනාව විස්තර කරන දෙයක්. මේ වායාම නැත්නම් මේ වීර්ය කියන චෛතසිකය විතරක් වෙන් කරලා ගත්තොත් සත්‍ය ස්වෝධිකාක්ෂික ධර්මවල වැඩියෙන්ම සඳහන් වෙන চৈতසිකය. බෝධිපාක්ෂික ධර්ම 37 පෞද්ගලයන් අතර ප්‍රසිද්ධයි. සතර සම්මා සතර සතිපට්ඨාන සතර ඉතිපාත සතර සම්‍යක් ප්‍රධාන වීර්ය පංච බල පංචේන්ද්‍රිය සත්ත්ව බෝධිඥාන සහ ආර්ය අෂ්ටාංග මාර්ගය කියනකොට මේ වීර්ය চৈতසිකය නව පොලක සඳහන් වෙනවා. සති চৈতසිකය අට පොලක සඳහන් වෙනවා. ඒකෙන් අදහස් කෙරෙන්නේ මේ වීර්ය පවා නැත්නම් මේ වීර්ය චෛතසිකයක් වශයෙන් ගන්න වීර්ය පවා යෝගාවචරයා දක්ෂ කෙනෙක් බවට පත් වෙනකොට ඉදිරියට යනකොට ක්‍රමයෙන් පරිණාමයකට පත් වෙනවා. වීර්යයේ පෙරලි වගේක් සිද්ධ වෙනවා. ඒ අනුව තමයි මේ ක්‍රමසහ විදි වැඩි වැඩියෙන් ඉදිරිපත් වෙලා ඒ යෝග කර්මය අරතරම් බරපතල නැති වෙහෙස නැති සාමාන්‍ය ක්‍රමයක උපයස්ත ගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. නමුත් ඒක නිකන් හම් වෙන්නේ නැහැ. ඒ අතරමැද මේ විසුද්ධි ටික නැත්නම් යෝගාවචරයාගේ යෝග ජීවිතයේ ඒ පෞරුෂත්වයේ රුචි අරුචිකම් ඔක්කොම පරිණාමයකට පත් කරමින් රූපාන්තරණයකට පත් කරමින් තමයි ගෙනියන්නේ. ඉතින් ඇත්තටම මේක වීර්යචෛසිකයක පමණක්ම ආවේනික ගුණයක් නෙවෙයි. නමුත් අපිට අද එළඹිච්ච අවස්ථාව අනුව වීර්යචෛසිකයට සම්බන්ධ කරලා අපි ඉගෙන ගන්න බලමු. ඒ ආරද්ධ වීර්යය පිළි ආරම්භ කරන ලද කෙනා ඒ වීර්ය ප්‍රධාන වශයෙන් යොදවන්නේ සතිය වර්ධනය කරගන්නයි. ඒ සතිය වර්ධනය කිරීම සඳහා ආනාපාන සතිය ආදී අනුස්සති භාවනා හයක් අපේ පොත්පත් වල සඳහන් වෙනවා. උගාක් ප්‍රසිද්ධ ඒන් ගර්භාවණයට පස්සලා තියෙන ආනාපාන සතිය මේ සඳහා සර්වජන් වහන්සේ වීර්ය ගොඩාක් පුහුණු කරපු නැති අඳුරන්නේ නැති භාවනා පිළිබඳව ගෞරව සම්ප්‍රයුක්ත බයක් ඇති ආධුනික යෝගාවචරයට පෙන්වලා දෙන්නේ පහසුම තැන. පහසු තැනින් පටන් ගන්න කියන මූල ධර්මයයි. ඒක මේ විසුද්ධි මාර්ගයේට ටීකාවක් සපයන ටීකාචාර්යන් වහන්සේ සඳහන් කරලා තියෙනවා යථා පහකටා විපස්සනා දිනිවේෂෝ කියලා. මේ විපස්සනා සමාධියට හෝ විපස්සනාවට යමක් ප්‍රකටද එතනින් දැසගන්නේ කියලා. කවදාකවත් මේ අප්‍රකට දේවල් හොයෝහා අදින් යන්න දෙපයි කියලා. පච්චා ඒ පරිවේණියෙන් අර ප්‍රකට දේ පටන් ගත්තට පස්සේ ඒ භාවනාවේ ක්‍රම සහ විදි දියුණු වෙනකොට විශේෂයෙන්ම විපුල භාවය පුහුණුව වැඩි වෙනකොට ඒ අප්‍රකට දේවල් ප්‍රකට වෙන එක පස්සේ සිද්ධ වෙනවා. ඒක දන්නේ නැති යෝග අවචරය තමයි අර 100 100ක්ම දේවල් ආරම්භයේදී ඉල්ලන්න යනකොට තමයි ඇත්තටම මේ වීර්යචෛසිකේ ගොඩක් බරපතල වෙන්නේ. ඒක නිසා පොතේ දැනුම තියෙන කෙනා භෞසුත භාවයේ ඇති කෙනා පටන් ගන්නකොටම දන්නවා ආරම්භයේදී මේ සියල්ල පිළිබඳ පරිචයක් ලැබෙන්නේ නැහැ. දැස ගැනීම පමණයි සිද්ධ වෙන්නේ. අන්නේ විදිහට භාවනා ආරම්භය ඇති කර ගන්නකොට ඒ සඳහා අවශ්‍ය කරන විදි කියන්නේ ආරද්ධ විදිය ආරම්භ ධාතු කියන පද දෙකම දවසනසේ පාවිච්චි කරනවා. එතනදී අපි දැන් මේ විතර කීප මූල කර්මස්ථාන කීපයක් කරන භාවනා කරන පිරිස ඉන්නවා. අපි මෙතනදී ආනාපානය කියන එක ගත්තොත් මූල කර්මස්ථානයේ වශයෙන් අපි ආනාපාන ආරම්භ ආරම්භ විපස්සකයට යෝගාවචරයට සම්පූර්ණ අනිකුත් බාධක කරදර ධර්ම අඩු අරණයකට ගිහිලා රුක්මුලකට ගිහිලා නැත්නම් ශූන්‍යාකාරී කියලා පටන් ගන්නවා කියලා කියනවා. ඒ වගේම හතර ඉරියව්වෙන් පහසුම ඉරියව්ව වෙන පරියංකය එන්නත්නම් ඉඳගෙන කරන ඉරියව්ව සර්වචන් වහන්සේ අනුමත කරනවා. ඊට පස්සේ ඒනොත් නාම රූප දෙකෙන් රූප ධර්මයම ප්‍රකටයි. ඒක හැඩ